ශාමලි මහත්මිය දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. ඔව් එහෙනම්. තනියම ධම්මක් ගියන්න පුළුවන්කම තියාගෙන අපි වෙනුවෙන් මේ ගත කරන මේ කැප කරන දිවි නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්ත විසරහට ගෙන යන ලබන අවසරේ තව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම කහන් කල්පනා කරේ මේ සයන්සෙන් අපේ කෙනෙක් පිළිබඳව හෝ දෙයක් පිළිබඳව හෝ අපට දුක වේදනාව අපිට ඇති වෙන්නේ ඒ දේ ඉෂ්ට නොවුනම අපිට වේදනාව ඇති වෙන්නේ අපි ඒ දේ මෙහෙම වෙන්න ඕනයි කියලා අපේ හිතෙන් හදාගන්න සැලැස්ම නිසා නේද සාමනාස මේකට ටිකක් විස්තර කරලා දෙන්න ඔව් ඇත්තටම දැන් අපි අපේ මනසින් යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරගත්තාම තමයි යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඒ අපේක්ෂා කරන දේ ඉටු නොවීමෙන් අපට පීඩාව ඇති හැබැයි දැන් අපි යමක් කරන්න නම් අපට ඒ විදිහට යම් මේක මෙන්න මේ විදිහට කරන්න ඕන කියලා යම්කිසි පැහැදිලි සැලැස්මක් ඉලක්කයක් අපට තියෙන්නත් ඕන. එහෙම ඉලක්කයක් නැතුව සැලැස්මක් නැතුව අපිට දේවල් කරන්න බෑ. එතකොට ඒකට අපට අර බලාපොරොත්තුව කියන එක අවශ්‍යයි. දැන් සමාජය යහපත් විදිහට සකසන්න නම් ඒ සමාජය යහපත් විදිහට සැකසීමේ බලාපොරොත්තුවක්, ඕනකමක්, කැමැත්තක්, උනන්දුවක් අපිට තියෙන්න ඕන. ඒ උනන්දුව කැමැත්ත බලාපොරොත්තුව නැතුව අපිට මේ වැඩේ කරන්න බෑ. එහෙම නැති කෙනෙක් කවදාවත් ඒ සමාජයේ යහපත් තැනකට පමුණවන්න උත්සාහ කරන්නේත් නැහැ. ඉතින් ඒ නිසා අපිට යමක් කරන්න නම් ඒකට සුදුසු බලාපොරොත්තුවක් උනන්දුවක් කැපවීමක් රුචිකත්වයක් තියෙන්න ඕන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ රුචිකත්වයේ කැමැත්ත බලාපොරොත්තුව ඇති කරගන්න තැන ඒ බලාපොරොත්තුව සඵල වෙන්නට තරම් අදාළ සාධක තියද නැද්ද කියලා අපට නිශ්චය කරගන්නට බැරි තමයි මේ අර්බුදය ඇති වෙන්නේ. බලාපොරොත්තු ඇති කරගත්තට කමක් නැහැ ප්‍රාර්ථනා ඇති කරගත්තට කමක් නැහැ රුචිකත්වය ඇති කරගත්තට කමක් නැහැ ඒකට අදාළ සාධක ටිකක් ගොඩනගන්නට ඕන දැන් අපි අර ප්‍රාර්ථනාව ගැන කිව්වා වගේ අපි ඉලක්කගත කරන සමාජයේ හොඳ යහපත් සමාජයක් වෙන්න ඕන කියලා අපි හිතනවා නම් ඒ සඳහා අපට රුචිකත්වයක් ඇති වෙනවා නම් ඒකට අදාළ සාධක ගොඩනගන්න සමත් වෙන්න ඕන. එහෙම සාධක ගොඩනගන්න බැරි තැන මේ රුචිකත්වයේ හුදෙක් මා විසින් හදාගන්න ආකෘතියක මම හිරවීමක් පමණක් වෙනවා. එතකොට මේ මම හදාගත්තු ආකෘතිය එහෙම සඵල නොවෙනකොට මගේ මනස කඩා වැටෙනවා. ඉතින් ඒ නිසා අපි යමක් පිළිබඳව බලාපොරොත්තු ඇති කර ගැනීම වරදක් නෙමෙයි. ඒ බලාපොරොත්තු වෙන කාරණය සඵල කරගන්නට සාධක ගොඩනගන්න පුළුවන් ද බැරිද කියන කාරණේ මත තමයි අර ගෂ්ඨණය ඇති වෙන්නේ. එතකොට ඒ නිසා ඡන්දය කැමැත්ත කියන එක කුසල ඡන්දය සහ අකුසල ඡන්දය. අකුසල ඡන්දය කියලා කියන්නේ තෘෂ්ණා මූලික බලාපොරොත්තු. කුසල ඡන්දය කියලා කියන්නේ යහපත සඳහා අපේක්ෂිත බලාපොරොත්තු. දැන් අපිට එතනත් අපි පැහැදිලිව වෙන් කරගන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු මහජනතාව මේ ධර්මයට යොමු කරන්නට ඕන කියලා මගේ මනසේ තෘෂ්ණා මූලික කැමැත්තක් ඡන්දයක් ඇති වෙන්නත් පුළුවන් කුසල ඡන්දයක් ඇති වෙන්නත් පුළුවන්. ඒතර මම පරීක්ෂා කරන්න ඕන මගේ මනසේ මේ ඇති වෙන්නේ කුසල ඡන්දයක්ද තෘෂ්ණා මූලික ඡන්දයක්ද? එතකොට තෘෂ්ණා මූලික ඡන්දයක් නම් ඒ මගේ උත්සාහය අසාර්ථක වෙනකොට මගේ මනසට කම්පනයක් දැනෙනවා පීඩාවක් ඒක කුසල ඡන්දයක් නම් එතන කම්පනයක් ඇති වෙනව වෙනුවට ධෛර්යමත් වෙනවා වීරය වෙනවා වීරය ඇති කරගන්නවා වඩා ਵਿਚාරපූර්වක වෙනවා මොකක් නිසාද මේක සිද්ධ වෙන්නේ නැත්තේ මේක කරන්න තව මොනවද සාධක අවශ්‍ය වෙන්නේ මොකද්ද මෙතනට තියෙන බාධකේ කොහොමද ඒක සම්පූර්ණ කරන්න කියලා අපි වඩා විචක්ෂණ වෙනවා කඩා වැටෙන්නේ නැතුව. ඒක තමයි කුසල ඡන්දයේ තියෙන විශේෂත්වය. අර තෘෂ්ණා මූලික ඡන්දේ තෘෂ්ණා මූලික බලාපොරොත්තුව තුළ අපි හැමතිස්සෙම ආකෘතිය හදා ගන්නවා. ඒක සම්පූර්ණ නොවෙනකොට අපි මානසිකව ඇද වැටෙනවා. ඒ නිසා යමක් පිළිබඳව කැමැත්තක් බලාපොරොත්තුවක් ඉලක්කයක් ඇති කර ගැනීම සැලැස්මක් හදා ගැනීම වරදක් නෙමෙයි. ඒක වැරද්ද වෙන්නේ ඥාන සංප්‍රයුක්තව සහේතුකව ඒක ගොඩනගන්නට පුළුවන් ආකාරයෙන් සකස් කරනව වෙනුවට අපි අර හැඟීම් බරව මගේ රුචි අරුචිකම් මත පිහිටලා අපි යම් යම් දේවල් සැලසුම් කරන්නට යාම තුළ තමයි හැම විටම අර්බුද මතුවෙන්නේ. එයිමයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් ආයුෂ ලැබේවා. ලබනා වුණ අවස්ථාව ශක්තිය ධෛර්යය ලැබීමෙන් මේ තාම මඟ තවත් ඉස්සරහට ගෙන යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමියටත් එසේම වේවා කියලා ආශිර්වාද කරනවා